හැබැයි විදර්ශනා භාවනාවේදී අපි කරන්නේ ඒ දුර්වලකම දිහා කෙලින්ම බලන්නට පුරුදු වෙනවා. අපේ සිතේ කෝපය මතුවෙනවා නම් ඒ මතුවෙන කෝපය දිහා ඍජුවම බලන්නට සිත පුහුණු කරනවා. එතකොට තමයි කෝපය මතුවෙන හැටි, කෝපය මතුවීමේ හේතු අපිට හරියට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කෝපය මතුවෙන හේතු හරියට හඳුනා ගත්තොත් තමයි අපිට කෝපය දුරු කරගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි කොච්චර ජීවිතේ බණ අහලා තිබ්බා වුණත්, දහම් පොතපත කියවලා තිබ්බා වුණත්, කෝප වෙන එක සුදුසු නැහැ කියලා අපි තේරුම් අරගෙන හිටියා වුණත්, කෝප වෙන්නට අදාළ හේතු මතුවෙනකොට අපේ සිතේ කෝපය මතුවෙනවා. ඒ මොකද මෙතන මම කියලා කෙනෙක්වත්, සත්වෙක්වත්, පුද්ගලයෙක්වත් ඇත්තේ නැහැ. හේතුඵල ධර්ම රටාවක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට කෝපය මතුවීමේ හේතුව අපේ සිත තුළ ජනිත වෙනවා නම් ඒ සිතෙහි කෝපය හටගන්නවා. ඒක තමයි ධර්මතාවය. අපි අර මුලින් එකයි කිව්වේ භාවනා කරන්න නම් සිත වැඩ කරන විදිහ පිළිබඳව අපි අධ්‍යයනය කරන්න ඕනේ. ඒක එක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ජීවිත කාලෙම නැවත නැවත විවිධ ආකාරයෙන් අපේ සිත පිළිබඳව අපි විමසා බලන්නට ඕන, කල්පනා කරලා තේරුම් ගන්නට උත්සාහ කරන්න ඕන. එතකොට දැන් යම් කෙනෙකුට කෝපය දුරු කරගන්නට ඕන වුණාට මට කෝපය දුරු කරගන්න බැහැයි කියලා කියන්නේ ඇයිද? ඒ කෝපය මතුවීමේ හේතුව හරියට හඳුනාගෙන නැති නිසා. ඒතකොට හේතුව හැටියට අපි දකින්නේ බාහිර කාරණා. අනිත් කෙනාගේ වැරද්ද, අනිත් කෙනා වැරදියට දෙයක් කළා, අනිත් කෙනා වැරදියට දෙයක් කිව්වා. එයා එහෙම වැඩ කරපු එක සුදුසු නැහැ. එහෙම හැසිරිච්ච එක හොඳ නැහැ. එහෙම කියලා අපිට හැමතිස්සෙම අනිත් කෙනාගේ ප්‍රශ්නේ තමයි පේන්නේ. එතකොට අපිට තරහ නොගෙන ඉන්න බැරි වෙන්නේ බාහිර ලෝකේ ප්‍රශ්න නිසා කියලායි අපි හිතාගෙන නමුත් සිත පිළිබඳව අපි ටිකක් සැලකිලිමත් වෙනකොට අවධානය යොමු කරනකොට අපිට දැනෙන්නට පටන් ගන්නවා ඒ බාහිර කාරණේ නිසා නෙමෙයි අපේ කෝපය මතුවෙන්නේ එය සුදුසු නැහැ එය නොවිය යුත්තක් මං කැමති විදිහට දේවල් වෙන්නට ඕන කියලා අපි හිතන නිසායි අපේ කෝපය මතුවේ එතකොට ලෝකෙ සිද්ධ වෙන දේවල් ප්‍රතික්ෂේප කරමින් මම කැමති විදිහට දේවල් සිදුවිය යුතුයි කියන ස්ථාවරයක ඉන්නවා. ඉතින් මම කැමති විදිහට දේවල් සිද්ධ වෙන්නට අදාළ හේතු තියෙනවා නම් ඒක එහෙම වෙයි. නමුත් ඒකට අදාළ හේතු නැතිනම් කෝපය ඒ ඒ සිද්ධිය එහෙම සිද්ධ වෙනවා. නමුත් අපට ඕන වෙනවා මම කැමති විදිහට ඒ දේ සිද්ධ කරන්නට. අර සිදුවෙන දේ ප්‍රතික්ෂේප කරමින් මම කැමති විදිහට දේවල් අපේක්ෂා කරනකොට එතන මනසේ ගැටුමක් ඇති වෙනවා. ඒතර ගැටුම ඇති උනේ අනිත් කෙනා කරපු දේ නිසා නෙමෙයි. ඒකේසේ නොවිය යුතුයි මම කැමති විදිහට ඒ දේ සිදුවිය යුතුයි කියන මේ චින්තනය මේ ආකල්පය නිසා. මේ විදිහට විදර්ශනාවයි කියලා කියන්නේ ඇත්තට මේ දුර්වලකම් ඇති වෙන හේතු මොනවද කියලා විමසා බැලීම. එහෙම විමසා බැලුවොත් තමයි අපිට හේතුව හරියට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම හඳුනාගෙන ටිකෙන් ටික ඒ හේතු වෙනස් කරන්නට පුළුවන් වෙන්නේ. කෝපය මතුවීමේ හැබෑ හේතුව මොකක්ද කියලා තේරුම් ගත්තොත් විතරයි ඒ හේතුව වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. අපි හැබෑ හේතුව වෙනුවට අර බාහිර හේතුව අල්ලගෙන ඉන්නෝ අනිත් කෙනාගේ වැරද්ද නිසායි මෙහෙම වෙන්නේ කියලා. ඒ නිසා අපේ කෝපය දුරු කරගන්න අනිත් කෙනා නිවැරදි කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. එතකොට ලෝකෙත් එක්ක ගැටුමක් ඇතිවීම ලෝකෙත් එක්ක පොරබැදීම විනා භාවනාවක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි මේ කතා කරන්නේ භාවනාව ගැනනේ. තමන් ಗುಣධම් වැඩිම පිළිබඳවනේ. තමන් ಗುಣධම් වඩන්නට ඕන නම් අනිත් කෙනාගේ වැරද්ද ගැන නෙමෙයි අපි හිතන්නේ නැත්තේ. තමන්ගේ මනසට මොකද වෙන්නේ? අනිත් කෙනාගේ වරද දිහා දකිනකොට ඒක අරමුණු කරගෙන තමන්ගේ සිතට මොකද වෙන්නේ? ඒ කාරණේ දිහා බලන්න පුරුදු වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අකුසල් මතුවෙන හැටි, කෙලස් වැඩෙන හැටි, ඒ වගේම සිත කිලුටු වෙන හැටි හරියටම තේරුම් ගන්න. ඒ නිසා භාවනාව කියලා කියන්නේ සිත පුහුණු කරන වැඩපිළිවෙලක්, ලෝකෙ හදන, අනුන් හදන වැඩක් නෙමෙයි. ලෝකෙ හදන්නත් අපට උදව් කරන්න පුළුවන් අනුන් හදන්නත් උදව් කරන්න පුළුවන් අපේ සිත තේරුම් අරගෙන අපේ සිත ටිකෙන් ටික පුරුදු පුහුණු කරගත්තොත් ඒ පුහුණුව Taman තුල නැතිනම් අපිට ලෝකෙට උදව් කරන්නට බැරි වෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් අපි තේරුම් ගන්නට ඕන භාවනාව කියලා කියන්නේ සිත පුහුණු කිරීමේ වැඩපිළිවෙල. සිත පුහුණු කරනවා කියන එකේ තේරුම අහලා දැනගෙන